දැන් ඉතින් අපි යන් ඉදිරියට තව පොඩ්ඩක්. දැන් මට මෙතෙන්දී ධානය ගැන පොඩ්ඩක් කතා කරන්න වෙනවා. මොකද්ද මේ ධානය කියන්නේ කියලා මම ඉස්සෙල්ලා කතා කළා. මම කිව්වා ධානය කියලා කියන්නේ කෙලෙස් දවන්නේ ධානයයි කියලා. මොනවද ප්‍රධාන වශයෙන්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන කෙලෙස් දවනවා. තවනවා. එයි මේවා අපි දවන්නේ තවන්නේ. මේවා තමයි සතුරු බල පෙන්නතුන්නේ. මාර බල. විශේෂයෙන්ම මාර බලයන් අතර විශාල බලයක් තමයි තීන මිද්දේ කියන එක. තීන මිද්දේ. ඉතින් මෙතෙන්දී හොඳට තේරුම් ගන්න ඕනේ මේ තීන මිද්දේ නිසා තමයි අපි පස්සට යන්නේ. නිදිබර ගතිය කියන එක. නිදිබර ගතිය ඇති වුණොත් මේ සමාධි භාවනා කරනකොට ඒක අපිට බාධාවක් සමාධියට. වහාම නවත්තන්න ඕනේ. මේක කවුරුත් පිළිගන්නේ නැහැ මං කියන්නේ මං දන්නා අන්දා නින්දයාගෙන ආවොත් වහාම ඇද්ද කරින්න ඕනේ. ඇද්ද කැරලා ඇස් පොඩි කරගෙන ඉතනින් නැගිටලා ගියක් කමන්නේ නින්දට නම් තැන දෙන්න එපා. එච්චරයි. දැන් ඔබ අද සමාධි භාවනා කරනකොට නිදිමත ගතිය ආවයන් පස්සේ නින්දට තැන දීලා ඔහේ නින්ද යන්න ඇරියොත් හිත මොකද වෙන්නේ? ඒක පුරුද්දකට යනවා. අනිවාර්යෙන්ම යනවා. තවත් දෙකක් තුනක් ඒ කරුවෙත් ඔය ඇද්දක පියාගත්තට මේ අනිදි. ඔව්. ඒක නිසා මේ පුරුද්ද නම් හොඳ නෑ. වහාම ඇද්දක අරින්න ඕනේ. නිදිමර ගතිය ඇති වුණ හැටි ඇද්දක ඇරලා ඇද්දක පියාගන්න පියදාගෙන නේ නවත්තන්න. ඊට පස්සේ ඔබට ඒක එන්නේ නෑ නින්දට ගිය අනේක. ඒක මගේ ඇරලා යන්නත් පුළුවන්. ආන් මේ වගේ බාධා කර දේවල් අයින් වෙන්න ඕනේ. එතකොට ඩාඩිය දෙමිල්ලක් පිපාසයක් ආදී දේවල් ආවොත් ඒවා විඳ දරාගෙන දුක් වේදනාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කොටින්ම කියනවා නම් මේක. මේ සමාධිගත වෙලා ධාන වලට යන එක සුවසේ කරන දෙයක්. පීති සුඛ ඒකාග්‍රතාව දින නැතිෙන්නේ සුවසේ කරන දෙයක්. යම් කිසි විදියක අධික දාඩියෙන් ගැලීමක්, කලන්ත ගතියක්, පිපාසයක්, වැසිකිලි ගැතිකිලි බරක් ඒවා ආවොත් නවත්තන්න වෙනවා. නිදි බර ගතියක් ආවොත් නවත්තන්න වෙනවා. ඉතින් ඒකයි මම කියන්නේ සමාධිගත වෙන්න ඉස්සෙල්ලා තියෙනවා අපිට පූර්ව කෘත්‍යයක් කරන්න. ඒ පූර්ව කෘත්‍යය තමයි පිපාසය සහ පිපාසාදී දුක් තියෙනවා නම් ඒව නැති කරගන්න ඕනේ. ඕනවට වඩා ආහාර ගන්නත් එපා. භාවනා කරන පුද්ගලයා බඩගින්නේ මේ ඉන්නත් එපා. සැහැල්ලු ආහාරයක් ගන්න ඕනේ නිින්ද නොයන. කිරිබත් එහෙමනම් අගුණයි. සැහැල්ලු ආහාරයක් ගන්න ඕනේ ඊළඟට පිපාසය තියාගන්නත් එපා. ඕනකට වඩා වතුර බොන්නත් එපා. ඊළඟට වැසිකිලි කැසිකිලි බර වගේ දේවල් තියෙනවා නම් ඒවත් අයින් කරගන්න ඕනේ. ඊළඟට දැන් කැස්ස වාගේ දේවල් තියෙනවා නම් ඒ ධාන වලට යන්න අමාරුයි. ඒ වගේම කට්ටියට තේරෙනවනේ. ඒවත් අපි දැනගන්න ඕනේ. ඊළඟට ගෙදරදී භාවනා කරනකොට කට්ටියට කියනවානේ මම මේ පැයක් විතර භාවනා කරනවා මට බාධා කරන්න එපා කතා කරන්න එපා කියලා මේ කියන්න ඕනේ. එහෙම නැතුව ඔය ධානාගත වෙලා ඉන්නකොට හතර වෙනි ධානයේට එහෙම ගිහිල්ලා ඉන්නකොට ඒ ඒ මේ ඔයා හම්බ වෙන්න කෙනෙක් ඇවිදින්නා කියලා කිව්වොත් එහෙම ඇද්ද ගැලියොත් එහෙම අමාරුයි. මොකවත් වෙන්නේ නැහැ. ඉතින් අර දෙක රතු වෙලා නිකන් කරකෝල දැම්මා වගේ හිටිනවා. ඉසේලා දේ වගේ හැදෙන්න පුළුවන්. ඒ වේසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒකත් අවශ්‍ය නැහැ. ඉතින් ගෙදර කට්ටියට කියනවා මේ මට කතා කරන්න එපා මේ වෙලාව ඇතුළත මම මේ විදිහේ භාවනාවක ඉඳලා ඉන්නේ කියලා මතක් කරන්න ඕනේ. ඊළඟට මෙයාට කතා කරන්න ඕන නම් ඇඟට අත තියන්නත් එපා. හදිසිය කතා කරන්න ඕන නම් මොකක් හරි මේ ඔන්නෝල් සංඥාවක් කරන්න ඕනේ. එයාට කියන්න ඕනේ ඔබට හදිස්සිය මම කතා කරන්න ඕනේ වුණොත් එහෙම මෙන්න මේ විදිහේ සංඥාවක් දෙනවා කියලා කියන්න ඕනේ. එතකොට මේ සංඥාව ඇහුණ හැටි පුද්ගලයා මොකද කරන්න ඕනේ? ධාන වලින් බැහැගෙන බැහැගෙන බැහැගෙන එන්න ඕනේ. දැන් හතරෙන් ධාන වෙලා ඉන්නවා කියන්නකො. ඒ සංඥාව ඇහුණ හැටි අද්දකරින් දෙපා. තුන්වෙනි ධානය දෙවෙනි ධානය, පළවෙනි ධානය කියලා අනුක්‍රමයෙන් බැහැලා තමයි දෙකවෙන්න ඕනේ. ඒවා කියන්න එපාය. ඊළඟට දොර අඩවල් කරනවා මිසක් දොරට යතුරු දාගෙන භාවනා කරන්නත් එපා. ඒකත් හොඳ නෑ. කෙනෙකුට දොර අරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඇරලම තියන්නත් එපා. අඩවල් කරලා තියන්නත් ඕනේ. ඊළඟට මధుරු අධික වෙන්න තැන් වලට ගිහිල්ලත් භාවනා කරන්න බෑ. එහෙනම් මధుරු අධික වෙන්නවා නම් මధుරු දැලත් දාගත්තට වැරද්දක් නෑ. එහෙම නැත්නම් ෆෑන් එකක් දාගත්තත් කමන්නේ ආ මේ විදිහේ ඒ ටිකක් මතක තියාගන්න ඕනේ. ඊළඟට අධිකව නිදිමත දවසට භාවනා කරන්නත් එපා. කරන්නත් බෑ, කරන්නත් එපා එහෙම කරන්න. අධිකව නිදිමත දවසට. මේකට හොඳම වෙලාව තමයි පාන්දර 4ට විතර වගේ අවදි වෙලා හිමිදිරි පාන්දර නෑ නේද? හිමිදිරි කියන්නේ මොකද? දිවි හිමි කියන එක. ධෛර්යය හිමි වුණ තැන. සමහර නම් කියනවා හිම ඉදිරියේ ඇත්තේ හිමිදිරි කියලා. ඉතින් සමහර දවස්වල හිම නැහැනේ. දාඩිය දානවා නේද? <laughs> පාන්දරටත් දාඩිය දානවා. හිමිදිරි කියන එකේ තේරුම ඒකත් එහෙම වෙන්න ඕනේ. නමුත් මගේ අර්ථකථනය ඕක නෙමෙයි. හිමිදිරි දිරි හිමි. දිරි හිමි කියන්නේ ධෛර්යය හිමි වුණ තැන. සෑහෙන වෙලාවක් නිදාගෙන ඉඳලා කායික වර්ධනයක් ඇති වෙලා චිත්ත විවේකයක් මනසරත් විවේකේ ලැබිලා මේ හැමතැනකින්ම ශරීරයේ කය මනස දෙකම වැටෙන වෙලාව. පාන්දර කියන්නේ පහන් දොර කියලා කියන්නේ. සූර්යයා පායන අවස්ථාවනේ. ඉතින් මේ ධෛර්යය හිමි වුණ අවස්ථාවේ හැම දෙයකටම හොඳා. පාඩම් කරන්න, එතකොට ගමන් බිමන් යන්න, ඈ උයන්න පිහන්න, නිදා ගන්නත් හොඳා. හොඳට නිින්ද යනවා. බලන්නකො <laughs> ඈ හැම දෙයකටම හොඳා. භාවනා කරන්න ඉතින් හිමිදිරි පාන්දරම කට්ටිය මේක යොමු කරගන්න ඉතින් වැඩ කටයුතු තිබුණයි කියලා මේව නවත්තන්න එපා පින්නතුනේ මම කියන්නේ මේ මෙතන මම කමටහන් දෙන්නේ පැය දෙකක් තුනක් වෙන්න උළුවන් ඒ වුණාට ඔබ මතක තියාගන්න ඕන මේ භාවනා පන්තියට අපි සතියකට සැරයක් එන්නේ මම ළමට ළඟට වෙලා අතින් අල්ලන් ඉන්න පුළුවන්කමක් නැහැ ඔබේ උනන්දු අපිට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ දැන් මෙහාට යටින් නතර වෙලා ඉන්න කට්ටියට නම් අපි ළඟින් ඉඳගෙන ඒව අතින් අල්ලගෙන හරි කරලා කොහොම හරි කොට දානවා. නමුත් ඔබ මට හම්බ වෙන්නේ සතියකට සැරයක් නේ. ඒක නිසා ඔබේ උනන්දුව මත තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් ඒක නිසා දවසකට පැය දෙකක්වත් මේ වෙනුවෙන් ගත කරන්න. හාමුදුරුවනම් කියයි අපට වැඩ. ඕක තමයි දැන් තියෙන්නේ ඔළුවේ. වැඩ හාමුදුරුවන්ට නම් මොකද? ඉතින් ඔය කට්ටියට පැය 24ක් තියෙනව නේද? දවසකට ඔය 24න් ඔය කුණු ගොඩේ වැඩේට 22ක් යන්නම් හරිද? පැය 22ක්. ඈ ඔය කුණු ගොඩ හොදණ්ඩයි, පිහදාණ්ඩයි, කවණ්ඩයි, පොවණ්ඩයි, බුදි කරවණ්ඩයි පැය 22ක් ඇද්ද? මදි නම් මදි කියන්න. ඇද්ද මදිද? ඇති. <laughs> එහෙනම් පින්නතුනි පැය දෙකක් වෙන් කරගන්න. ආධ්‍යාත්මික දියුණුව ප්‍රඥාව ලබා ගන්න සසර දුකින් අත මිදෙන්න මම පැය දෙකක් වෙන් කර ගන්නවා. එහෙමත් බැරි කෙනෙක් ඉන්නවා නම් නිදන පැය දෙකකින්ම ගන්න නිදන පැය වලින් පැය දෙකක් ගන්නකො ඒක ඉවරයිනේ. ඔබ වෙනකට අවදි වෙන්නේ පාන්දර 6ට නම් 4ට අවදි වෙන්න. 5ට අවදි වෙනවා නම් 3ට අවදි වෙන්න. අවදිලා භාවනා කරන්න. භාවනා කිරීම නිසා ලෙඩක් හැදුනොත් මම ඔබ කියනවා. මට ඒ තරම් සුවරයක් තියෙනවා. වෙන හේතු නිසා ලිරහැදෙන්න පුළුවන්. නමුත් පැය දෙකක් කල් නැතුව අවදි වෙනා භාවනා කළා කියලා කවදාම ලෙඩක් හැදෙන්නේ නැහැ. නිරෝගී වෙනවා හැබැයි ඈ. නිරෝගී නම් වෙනවා. ලෙඩ හැදෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා. ඔය ධාන දැන් මේ හතරවෙනි ධානයට යන්න මම අද ඌට උගන්වන්න බෑ ඔක්කොම. මම හතරවෙනි ධානයට කොහොම හරි කට්ටියට යන්න උගන්වනවා. හතරවෙනි ධානයට ගිහිල්ලා පින්නතුනේ පැයක් හිටියොත් පැය 8ක් නිදාගත්ත සුවේ ලැබෙනවා. පැයක් හිටියොත්. පැය 8ක් නිදාගත්ත සුවේ ලැබෙනවලු. එතකොට අපිට හතරවෙනි ධානයට ගිහිල්ලා පැයක් ඉන්න පුළුවන් වුණොත් පැය 23ක් වැඩ කරන්න පුළුවන් නේද? නිදන්න ඕනේ නෑ නිදාගත්ත සුවේ ලැබෙනවනේ. පැය 23ක් වැඩ කරන්න පුළුවන්. මේක දන්නවනම් ඔය චීන්නු එහෙම මල්ලඟට ඒ කොහොම හරි හතරෙන් ධානයට ඉගෙන ගන්න යන්න ඉගෙන ගන්න. උන්ට ඕනේ වැඩ කරන්නනේ. ඔය චීන්නු එහෙම දවල්ටවත් කන්නේ නෑ කී බඩගින්නේ. කෑවොත් නිදහනන්ද? කොහොම පොඩි ආහාරයක් ගන්න මේ මිනිස්සුන්ට වැඩ කරන්නමයි ඕනේ. තේරුණාද? ඔයගොල්ලන්ට පුළුවන් මේ වටිනා කාලයෙන් වටිනා දේවල් කරන්න නේද? ඈ මේ කාලය කියන එක අපව කනෝනේ පින්නතනේ. කාලෝ ගසති භූතානි කියලා තියෙන්නේ. කාලය විසින් භූතය කනවා. කවුද භූතය? කවුරුන් නෙවෙයි ඉතින් අපි තමයි භූතය. අපිට වඩා භූතය කොහෙද ඉන්නේ? නේද? භූතයෝ නේද කට්ටිය? ඈ? ඒක තමයි භූතයෝ නේද? ඔය ඉන්නේ හතර මහ භූතයන්ගෙන් නැහැදිලා තියෙන්නේ පට වියාපෝ තේජෝ වායෝ. ඈ කාලෝ ගසති භූතානි කාලය විසින් භූතයෝ කනවලු. ඒ කියන්නේ හැම මොහොතකම අපේ ආයුෂය ගෙවෙනවා කාලේ ඉවත් වෙලා යන්න යන්න අපි මරණය කරා ඇදගෙන යනවා නේද? ආ මේකයි ඒ කියන්නේ. හැම මොහොතකම අපි මරණය කරා ඇදගෙන යනවා කාලය. දැන් මොකද කරන්න ඕනේ? කාලය අපව කන්න ඉස්සෙල්ලා අපි කාලේ කන්න ඕනේ. එතකොට කාලෙට අප කන්න බෑනේ. ඈ ඌ මාව කන්න ඉස්සෙල්ලා මම ඌ කන්න ඕනේ. ඒකට ඉවරයි නෑ නේද? ඒ කියන්නේ කාලය අපව කන්න ඉස්සෙල්ලා අපි කාලේ කනවා කියන්නේ මොකද? අපි කාලයෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනේ. ආන් ඒකයි. කාලයෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනේ. මේ වගේ කාලයක් හම්බ වෙන්නේ නැහැ පින්නතුනේ. මිනිස්යාත්ම භාවය බුද්ධෝත්පාද කාලයක ඊටම වටිනා ප්‍රදේශයක ඉපදිනා මේ වගේ උතුම් තත්ත්වයක් මේ වගේ කාලයක් නම් හම්බ වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙ ගියා කොහෙ ගියත් හම්බ වෙන්නේ මේ ලංකාව තරම් වටිනා රටක් මේ උතුම් රටක් අප්පා. අර අනික් රටවල් වගේ නෙමෙයි අපේ රට අනික් රටවල් හීතල කාලේ කියයි උණුසුම් කාලේ කියයි ඔළුව කැරෙන්න පායනවා කියයි ඇඟේ පපුව දාන්න මේ මේ හීතලයි කියයි නේද? අපේ රටේ එහෙම නෑ. බලන්න කොච්චර උතුම් රටකද අපි ජීවත් වෙන්නේ නේද? ඇත්තමයි ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන එක 100%ක් මම නම් පිළිගන්නවා. 100%ක් පිළිගන්නවා. ඉතින් ආන් ඒක නිසා වටිනා මනුස්ස ජීවිතයක් වටිනා බුද්ධෝත්පාද කාලයක වටිනා රටක ඉපදුන අපි තප්පරයක්වත් අපිට යන්න එපා. කාලෙන් වැඩ ගන්න ඕනේ. ගන්න තියෙන උතුම්ම වැඩේ තමයි සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය අවබෝධ කරගන්න. අන්න එතකොට අපිට පුළුවන් මේ සසර දුකින් අත මිදෙන්න. ආන් ඒක නිසා මේ ජීවිතේ එහෙම නැත්නම් මේ දවසේ දෛනික ජීවිතයෙන් පැය දෙකක් වෙන් කරගන්නකො. පැය දෙකක්. ඒක නිදන කාලයෙන්ම ගන්නකො. ඒතකොට ඉවරයි. ඒ නිසා නම් ලිලක් හදින්නේ නැහැ මම දන්නවා. මම භාවනා කරලා තියෙනවා ඇත්තමයි පින්නතුනේ එල්ලි වෙනකම් භාවනා කරලා තියෙනවා. ඇත්තමයි. එළි වෙනකම් භාවනා කරපු දවසට මම දානේ වන්දන්න යන්නේ හඳේ ඇවිදිනවා වගේ තේරෙන්නේ. කකුල ගිවින් තිබ්බට වදින්නේ නැහැ බිම. ඒ තරම් කයත් හැල් වෙනවා එකත් හැල් වෙනවා. ඇත්තම කරලා බලන්න බලන මම නම් කරලා තියෙන එළි වෙනකම් භාවනා කරලා තියෙන පුදුම සතුටක් තියෙන්නේ. හ්ම්. ඉතින් ඔයගොල්ලෝ එළි වෙනකම් නොකලාට කමන්නේ. පැය දෙකක් වෙන් කරගන්නකෝ ඈ. පැය දෙකක් වෙන් කරගෙන ඉතා ඉක්මනින් මොනකට හොදාගෙන ඒ වතුර ටිකක් බොනවා නම් බීලා මොකද කරන්න ඕනේ? ඉතා ඉක්මනින් බුදුන් වදින්න ඕනේ. ධම්ම වදින්න ඕනේ, සංඝම් වදින්න ඕනේ. ඒකත් මේ පින්නතුන් යෝගාවචර පිරිසක් නිසා මම ඒකත් දැන් පොඩ්ඩක් වෙනස් කරනවා. බුද්ධානුස්සති භාවනාවට කහලා තියෙනවා නේද? බුද්ධානුස්සතිය කියලා. බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුගුණ මෙනෙහි කරන එක. ඈ ඉස්තර අපේ පෙරණියත්ත කලේ ඒකයි. ඔය කෑ ගගහ ඉතිවිසෝ භගවා කිය කිය ස්පීකර් බඳන කෑ ගැහුවේ නෑ. ඇත් දෙක පියාගෙන බුදුගුණ මෙනෙහි කරනවා. බුදුගුණ මෙනෙහි කරනවා. අද ගිහිල්ලා කරලා බලන්න. කිසිම දිහාකට අපේ හිත දුවන්නේ නෑ. තන්නේ කරම බුදුගුණ තුල සමාධිගත වෙනවා. කටින් කිව්වොත් නම් සමාධිගත වෙන්නේ නෑ. ඒකත් මෙනෙහි කරනකොටත් ඉස්පිසෝ ගාථාව හතර සැරයක් මෙනෙහි කළොත් වඩා හොඳයි. දැන් බුද්ධානුස්සති භාවනාවෙන් පුළුවන් සමාධියට යන්නත් පුළුවන්. හැබැයි මෙහෙම කරන්න ඕනේ. එකපාරක් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ කියන එක කියලා අන්තිමට භගවා කියලා හම්බ වෙනවනේ තැනක්. චිකිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිසධම්මසාරති සත්තා දේවමනසානම් බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිසධම්මසාරති සත්තා දේවමනසානම් බුද්ධෝ භගවා අරහං භගවා කිව්වේ නැති අරහං කියන්නේ කියන්න ඕනේ. මෙතන තියෙන චින්තනයේ හිතේ මෙනෙහි කිරීම. ත්‍රි <coughs> කියලා කියන්න එපා. භගවාති කියන්න එපා. එතකොට දවසක් කිව්වත් මේක ඇදිලා යන්නේ නැහැ ඒකට. භගවා කිව්ව හැටි අරහං කියන ආයතනයක් පටන් ගන්න ඕනේ. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා වේවමනස්සානම් බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විදියට අන්න එතකොට මේක භාවනාත්මකව එකට දිගටම ඇදිලා යනවා. ඉතින් ඒක හතර සැරයක් ඒ විදිහ මෙනෙහි කළක් කමන්නේ 100 සැරයක් 10 සැරයක් මෙනෙහි කළක් කමන්නේ හැබැයි සමාධිගත වෙයි. බුද්ධ ගුණ තුලම සමාධිගත වෙනවා. හ්ම් ප්‍රථම ධ්‍යානට යන්න පුළුවන්. මම ඒක කියලා දෙන්න හොඳ හොඳ ලස්සන ලස්සන දේවල් තියෙනවා වල්ලාගේ ඈ නැත්තම් ඉතින් ඔය ඉතින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ වහින්න වගේත් වෙනවා සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ අනේ මන් දන්නේ බස් එකක් පරක් වේද දන්නේ පොලිස් ධම්මසාරතේ සත්තා ළමයි ඉස්කෝලේ ආරින්නක් තියෙනවා. ඔය ඉතින් කියෝ කියෝ ඉන්නවා. රක්ත පහක වැඩක් නැහැ. ඈ හත මහක වැඩක් නැහැ. ඒව නෙමෙයි නිකමට පොඩ්ඩක් ඔය කට්ටිය ගෙදර ගිහිල්ලා ඉන්නම හිතලා බලන්න මෙහෙම. ඔහේ දුවන්න දෙයයි. දුවන්න දිහාත් නෑ එහෙමම සමාධියට ගිහිල්ලා. තේරුණේ? ඉතින් අර සමහර විට මේක ටිකක් ටිකක් ඇදලා එහෙම නැත්නම් ටිකක් හිමින්සරේ මෙනෙහි කරන්න පටන් ගත්තොත් ටිකක් දුවන්න බලනවා. එහෙම දුවන්න බැලුවොත් වේගයෙන් මෙනෙහි කරගෙන යන්න. වේගයෙන් මෙනෙහි කරගෙන යන්න. මේ තේරුම දන්නව නම් වඩාත් හොනේ තේරුම නොදැනගත්තත් කමක් නැහැ. වේගයෙන් බුදුගුණ මෙනෙහි කරන්නකෝ. ආයෙ කොහෙවත් දුවන්නේ එතනම සමාධිගත වෙලා. අන්න ඒ විදිහට බුදුන් වඳින්න ධර්ම දහම් ගුණ මෙනෙහි කරන්න සංඝ ගුණ මෙනෙහි කරන්න කටින් නිකුත් කරන්න එපා. එච්චරයි. ඒකට වැඩි වෙලාවක් යන්නේ තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරලා හොඳ චිත්ත ශක්තියක් ඇති වෙනවා නිර්භයතාවයක් ඇති වෙනවා ඊට පස්සේ ආනාපාන සති භාවනාව පටන් අරගෙන ඒ ආනාපාන සතිය හිතෙන්ද දැන් මම අර කියලා දුන්නනේ චිත්ත අභ්‍යාසයක් මතකයි නේද මේක හොඳට මතක තියාගන්න ඕන මේක ස්වභාව සිද්ධියක් පමණයි කියලා ආස්වාසයේ ප්‍රස්වාසයේ කයේ ස්වභාව සිද්ධිය. මේවට අත ගහන්න වෙනස් කරන්න පාලනය කරන්න යන්න එපා. ඒකට ඒ විදිහටම සිද්ධ වෙන්න ඇරලා අපි ඒකට හිත යොමු කරගෙන දිගනම් දිගයි දිගයි දිගයි දිගයි කෙටිනම් කොහොමද කෙටි කෙටි කිව්වත් හරිද නෑ කෙටි කෙටි කෙටි කෙටි කෙටි ආන් මේ විදිහට එතකොට මෙතන රිද්මයක් ලැබෙනවා රිද්මයක් ඒ රිද්මයට අනුව ඔය වැඩ කරන්න පටන් ගන්නවා ඊට පස්සේ මේ ස්වභාවයේ දිස බලා ඉන්නකොට මෙහි ස්වභාවයේ ඊළඟ ස්වභාවයට යනවා මේක මොකද්ද සියුම් වෙනවා ඕනෙම කෙනෙකුගේ හුස්ම වල ස්වභාව තුනක් තියෙනවා දිග බව කෙටි බව හා සියුම් මන ස්වභාවය එන සියුම් මන ස්වභාවය දැක්කයන් පස්සේ දිගයි කෙටි කියන ස්වභාවයෙන් හිතන්න එපා. තේරුණේ? ඒක පැත්තකට යන්න අරින්න ඕනේ. සියුම් වෙන ස්වභාවයටම හිත සියුම් වෙලා යනවා. දිගට සියුම් වෙනවා, කෙටියට සියුම් වෙනවා. කෙටියට සියුම් වෙනවා කියලා එකක් නැහැ. දිගට සියුම් වෙනවා. ඉතින් සමහර විට මේක කෙටියට ඇදිලා පෙනහන්දට උසම මදි වුණාන් පස්සේ එකපාරට කොහොම එකක් යන්න පුළුවන්. ඒකෙන් ඔහේ ඕන දිහාට ගියායි ප්‍රශ්නයක් නැහැ. ඒව පාලනය කරන්න එපා. දිගට ඇදිලා ඇදිලා එකපාරටම කොට වෙන්න පුළුවන්. ඒත් පාලනය කරන්න එපා. කොහොමටවත් ඒකට අත ගහන්න එපා. අපිට තියෙන්නේ මේ ස්වභාවය දෙස අවධානයෙන් යුක්තව ඉන්න එකයි තියෙන්නේ. ਵਿਚාරය කියන්නේ ඒකයි. ඒතර සියුම් වෙන ස්වභාවය ගැනම හිත හිතා ඉන්නකොට මේක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා දැනෙන්නේ නොදැනෙන්නේ තත්ත්වයටපත් වෙනවා. ගොරෝසු බවත් අයින් වෙලා අන්න එතන තමයි සංසිතිලා. සංසිතිලා. සංසිතිලා. සංසිතිලා කියලාම හිතන්න ඕනේ. එතකොට මේක හුස්ම ඉහළ පහළ යනවා තේරෙන්නේ නැතුව යනවා. තේරෙන්නේ. එතකොට විතක්ක ਵਿਚාර දෙක අයින් වෙන්න දැන් හදන්නේ ඈ. ඒතකොට විශාල ප්‍රීතියක් ඇති වෙනවා පින්නතුනේ. විශාල ප්‍රීතියක් ඇති වෙනවා. ආන් මේ தත්ත්වයට එනකම්ම ආනාපානය දියුණු කරන්න ඕනේ. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ යට යනවා. මොනවද මතුවෙන්නේ? විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන කුසල කුසල් දහම් මතුවෙනවා. අකුසල් දහම් යට යනවා. ඉතින් ආන්ගේ කුසල් දහම් මතුවන අවස්ථාව තමයි පළවෙනි ධානය කියලා කියන්නේ ආන්ගේ තමයි. හොඳ සමාධිය ඇති වුණාන් පස්සේ පළවෙනි ධානය පළවෙනි ධානය කියලා අදිෂ්ඨාන කරන්න. ආන් ඒතකොට පළවෙනි ධාන තලයේදී හිත තැම්පත් වෙනවා. තේරුණේ? අන්න එතකොට ඒ தത്വයට ගත්තාම පළවෙනි ධානය පළවෙනි ධානය කියලම හිත දුවන්න හැදුවොත් මතක් කරන්න. මේකට කියන්නේ නම කියලා. නම සීකරට. දැන් අය ප්‍රථම ධානයේට දීලා තියෙන නම තමයි පළවෙනි ධානය. ද්විතීය ධානයේට අපි නමක් දෙනවා දෙවෙනි ධානය කියලා. තෘතීය ධානයේට තුන්වෙනි ධානය කියලා නමක් දෙනවා. හතරවෙනි ධානයේට චතුර්ථ ධානයේට හතරවෙනි ධානය කියලා නමක් දෙනවා. ඒක දැන් අපි දීලා තියෙන නම් ටික. ඉතින් මේකේ අපි පළවෙනි ධානය තමයි ඉස්සෙල්ලා දිනු කරගන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා සමාධිය දිනු කරගන්න ඕනේ. ආනාපාන සමාධිය අර හොඳට සංසිඳිලා හොඳටම චිත්ත ඒකාග්‍රතාවය ඇති වුණාන් පස්සේ දැන් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග මතුවෙලා තියෙන්නේ. හොඳයි? පංචරීවරණ යට වෙලා ධානාංග මතුවෙලා Tamanටම තේරෙනවා. විතක්කේ කියන්නේ දැන් හුස්ම අරමුණු කරගෙන තියෙනවා. ඒකට මෙහිත යොමු වෙලා තියෙනවා. විශාල ප්‍රීතියක් සැනසීමක් තියෙනවා. අන්න ධානාංග ටික සමාධියේ චිත්තසංතානය තුළ ඇති වෙලා තියෙන බව Tamanට දැනෙනවා. එතෙන්දි මොකද ගන්නවද කරන්න ඕනේ? පළවෙනි ධානය. පළවෙනි ධානය කියලා අදිෂ්ඨානයක් ගන්න. අන්න එතකොට සමාධි සිත පළවෙනි ධාන තලයේහි පවතිනවා. තේරුණේ? අන්න ඒ ඒ පළවෙනි ධානයට නැගගත්තට පස්සේ අපිට අර චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය පාලනය කරගන්න පහසුයි. උදාහරණයක් වශයෙන් කියන්නම් කුළුමීමේ තල්ලගෙන හික්මවාගෙන ලණුවකින් මැදගෙන ඒ ලණුව අතට අරගෙන ඉන්නවා යම් කිසි කුංකලයේ. දැන් මේ මීම එහාට අදිනවා මෙහාට අදිනවා ඉතින් ඉක්මුණාට ඔක්කොම 100ට 100ක් ඉක්මලා නෑ නෑ නේද? එහාට මෙහාට තම අදිනවා. ඒතර අතර වෙහෙසයි නේද? අතර වෙහෙසයි. දැන් මේ අපිට විහෙත බව නැති කරගන්න මොකද ගන්නවද කරන්න ඕනේ? කොටුවක් හදනවා. හැබැයි යකඩ කොටුවක් ඈ. යකඩ කොටුවක් හදලා මීම දානවා කොටුවට. දැන් අර කඹේ හරි ලණුව හරි එකක් ගලවලා පැත්තකට විසික් කරලා දානවා. දැන් අතට අමාරු වෙන්නේ නේද? මීම කොටුවේ නෑ ඉන්නේ. දැන් අන්න ඒ වගේ තමයි පළවෙනි ධානයේ කියන අවස්ථාව. මේ සමාධිය පාලනය කරගෙන පහසුවෙන් පවත්වාගෙන ස්ථිර කරගන්න ගන්න පියවරක්. දැන් ඔතෙන්දිත් හිත දුවන්න හදනවා පළවෙනි ධානයේදී දුවන්න හදනවා. ඒතර මොකද දන්නවද කරන්න ඕනේ? ඒ ධානයේහි නම මතක් කරන්න ඕනේ. ඒ ධානයේහි ಗುಣ මතක් කරන්න ඕනේ. ඒතර ප්‍රථම ධානයේහි නම පළවෙනි ධානය. ಗುಣ සමාධිසිත හුස්මටම ඒකාග්‍ර වෙලා ඔන්න ಗುಣ මෙන්න මේ නමයි ගුණයි ගුණයි නමයි ගුණයි නමයි නමයි ගුණයි මතක් කරනකොට දුවන්න හැදුවත් ආයතරයක් ඇවිදින්න එතනම අල්ලා ගන්නවා එතනම අල්ලා ගන්නවා අර මායිකලයක් කෙනෙක් කිව්වා ආමුද්‍රෝණේ සමාධියට නම් යන්න පුළුවන් හිත දුවනවා නෑ කියලා අන්න එතනින් තමයි ජීවනවත් ගන්නන්නේ ඉතින් අර කොටුව ඇතුළට දැම්ම මීම දඟලනවනේ. එතකොට මීමට මොකක් කරලා දෙනවා? මීමෝ ඔබ ඉන්නේ යකඩ කොටුවක් ඇතුලේ. කොටුව තමයි නම, යකඩ තමයි ಗುಣ. කොටුව තමයි නම, යකඩ තමයි ಗುಣ. නිකන් කොටුවක් ඇතුලේ කිව්වොත් එහෙම ඌ කල්පනා කරනවා මඤ්ඤෝ කලී කොටුවක් ඇතුලේ එන්න ඇති කියලා. එතකොට දඟලන්න බලනවා. යකඩ කොටුවක් ඇතුලේ කිව්ව හැටි ඌ දඟලන්නේ නැහැ එහෙමම ඉන්නවා. උපමා හොඳයිද? ඔය උපමා කොහෙන් අරන් එනවද මන් දන්නේ ආය නෑ ඕනෙම මේ අවස්ථාව පාලනය කරන්න පුළුවන් දුවන හිත අල්ලගන්න පුළුවන් ක්‍රම ඔය තියෙන්නේ. ඔවා තමයි කමටහන් කියන්නේ. ඉතින් අර මීමටත් ඒවට උඹ ඉන්නේ අකඩ කොටුවක් ඇතුළේ කිව්ව හැටි මීම දකගන්නේ එහෙමම තමයි. ඉතින් ඔය ධාන හැම එකදීම ඔය 9යි ගුණයි සිහිපත් කරන්න ඕනේ. මම පස්සේ කියලා දෙන්නම් මම අද කියලා දෙන්නේ පළවෙනි ධානයට සමවදින ආකාරය විතරයි මම දැන් කියන්නේ. එතකොට ධාන කියන වචනේ තේරුම කෙලෙස් දවන්නේ ධානයි. දැහන් කියලා කියන්නේ දහණය කරනවා කියන එකයි. එතකොට මේ සිත සමාධි සිත පාලනය කිරීමක් මෙතනින් තියෙනවා. නැගලා යන්න දෙන්නේ නැහැ. කාමරයකට ඇදලා දොර වහගත්තා වගේ. ඈ එහෙට යන්නත් බෑ, මෙහෙට යන්නත් බෑ, ඉහළ යන්නත් බෑ, පහළ යන්නත් බෑ. එතනම රඳවා ගන්නවා අපි. අපිට ඕනෙ වෙලාවක් රඳවාගෙන ඉන්න පුළුවන්. ඒ රඳවාගෙන ඉන්නකොට දුවන්න හදනකොට තමයි අර නමයි ගුණයි මතක් කරන්න කියලා කියන්නේ. ඉතින් මම මෙතෙන්දි වෙනත් තැන්වලද කියනවා නම ගුණ නම නම ගුණ මතක් කරන්න කියලා. ඒකේ ඉතින් හුඟ දෙනෙකුට ඇහෙන නව ගුණ කියලානේ. ඉතින් පටන් ගන්නවා ඉතිවිසෝ වස්වාර. ඒවනම් කොහොමවත් මතක් කරන්න එපා. මේ ධානවලට යාම ලේසි නෑ පිලක් කට්ටිය යන්තම් ඔය සිත සමාධිගත කරගෙන පිලක් කට්ටිය ඉතින් අනිච්චං අනිච්චං කියනවා අනිච්චං නෑ මොකවන්නේ ඊට පස්සේ අද උංග දෙනෙක් වෙලා තියෙන්නේ ධානවලට යන්නවත් දන්නේ නැහැ යන්තම් ආනාපානයට මෙයා කරගෙන සිත යන්තම් සමාධිගත වුණාන් පස්සේ ඉතින් විදර්ශනාව කියනවා සමත විදර්ශනා කියලා අනිච්චං අනිච්චං කියන්න පටන් ගන්නවා මෙයාට සමා සමතයක් නෑ විදර්ශනාවක් නෑ මොකවත් නෑ ඒක හොඳට මතක තියාගන්න ඕනේ සමත භාවනාව කරනකොට අනිත්‍ය විනය කරන්න පටන් ගත්ත හැටි මොකද වෙන්නේ? සමාධිය කඩාගෙන වැටෙනවා. සමාධිය කඩාගෙන වැටෙනවා. සමාධියක් නෑ ඊට ඊට පස්සේ ආට. අපි කරන්න ඕනේ මෙතන සමාධිය සත්‍යමත් කරගන්න ඕනේ. හොඳට කඩුව මුවත් තියාගන්න ඕනේ. මුවත් තියාගත්ත කඩුවෙන් පස්සේ යුද්ධ කරන්න. යුද්ධ කරන්න ඒ කඩුව මුවත් යන්න දෙකක් පුළුවන් නේද? බෑ නේද? ඔන්නෝක තමයි අද ලෝකෙට වැරදිලා තියෙන්නේ. යාන්තම් හිත සමාධිගත කරගෙන හිතින් අනිච්චං අනිච්චං පටන් ගන්නවා. නිකමටවත් සමත භාවනාවේදී අනිත්‍යං කියලා හිතන්න එපා. මං දුවනකම් අනිත්‍ය දෙන්නම් පස්සේ. දෙන්න නේද? හිත මුවත් තියාගෙන පස්සේ මං දෙන්නම් අනිත්‍ය හොඳටම. මේවා දි කරන්න එපා ඒක. මේ ආනාපාන සතියේදී බුදුගුණ මෙනෙහි කරන්නත් එපා. බුදුගුණ මෙනෙහි කිරීම තුළින් ධානය වලට යන්න පුළුවන් ඒත් ඔය පළවෙනි ධානයට කොට වෙන්න පුළුවන් ඒක වෙනම කතාවක් ඈ. ඒක වෙනම කතාවක් මේ සිත සමාධිගත වුණයන් පස්සේ ආනාපාන සතියෙන් සමාධිගත වුණයන් පස්සේ මොකවත් වෙන දෙයක් මෙනෙහි කරන්න එපා. අර ප්‍රථම ධානයට සමවැදිලා එහි නම ගුණ විතරක් මෙනෙහි කරන්න. දුවන්න හැදුවොත් පළවෙනි ධානය. පළවෙනි ධානය. සමාධි සිත හුස්මටම ඒකාග්‍ර වෙලා හොඳට ධානයකට වෙන්න පුළුවන් මට නම් ඇත්ත දෙක අරගෙනත් පළවෙනි ධානයට ගියා ඒක ඇත්තමයි ඒ ශක්තිය ඇති වෙනවා ඉතින් ආන් ඒක නිසා ඒ ටික පුහුණු වෙලා අර චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට මම කියවනේ මේ චිත්ත අභ්‍යාසය දෙතුන් පාරක්ම කරන්න නේද? සිත සමාධිගත වෙනකම්ම අර දිගයි දිගයි ගෙටි ගෙටි සංසිඳලා කියන අර පුරුදු කරපු ටික එකපාරක් කරලා මදි කියලා හිතනොත් දෙපාරක් කරනවා. මදි නම් තුන් පාරක් කරනවා. සමාධියට යනකම්ම මේක අභ්‍යාස කරන්න. අන්න ඒතකොට සමාධියට යයි. එතනින් පස්සේ Tamanටම තේරෙයි දැන් විතක්ක, ਵਿਚාර, තීති, සුඛ, ඒකාග්‍රතාව. අරමුණක් කරන් තියෙනවා හොඳට අරමුණේ දැන් හිත එල්බගෙන තියෙනවා. ඈ ඒකාග්‍ර වෙලා තියෙනවා, ප්‍රීතියක් ඇති වෙලා තියෙනවා, සැපයක් ඇති වෙලා තියෙනවා. අන්න එතෙන්දී පළවෙනි ධානය කියලා අදිස්ථානයක් ගන්නවා එච්චරයි. පළවෙනි ධානය කියලා අදිස්ථාන කරනකොටම ඉහළ නැගීගෙන යන්නේ නෑ. මෙන්න මෙතනමයි තියෙන්නේ පළවෙනි ධානයේ. පරිමුඛය තුළ මේ පළවෙනි ධානය තියෙන්නේ. පළවෙනි ධානය ඉහළ නගින්නේ නැහැ. ඒ හුස්මට නෑ ඒකාග්‍ර වෙලා තියෙන්නේ. නැකලා යන්නේ නැහැ. ඉතින් ආන් මේ විදිහට පළවෙනි ධානය තුළ බොහෝ වේලාවක් ඉන්න. හැබැයි හිත නැගලා යන්න හදනවා. යන්න දෙන්න එපා. දැන් මේ සිත සමාධිගත වෙලා ප්‍රීතිය වැඩි වෙලා සැහැල්ලු වෙනකොට මේකේ ස්වභාවයම නැගලා යනවා. එහෙම දෙන්නත් එපා. නැගලා යන්න හැදුවොත් එහෙම පළවෙනි ධානය. පළවෙනි ධානය කියලා බස්ස ගන්නවා. ඈ උඩට යන්න දෙන්නත් එපා පැත්තට යන්න දෙන්නත් එපා පල්ලෙහාට යන්න දෙන්නත් එපා හොඳට ශක්තිමත් කරගෙන එන්නකො මේ පළවෙනි ධානය ඊට පස්සේ අනික් වේවට නම් සුළු දෙයක් ඒවට නගිනවා කියන එක ඕය ඕය ආකාසානං ඡායතන ඒවට නගිනවා කියන එක වින්නතුනේ සුළු දේවල් ඔය කට්ටියට පුදුම හිතේ මේ හතර වෙනි ධානය දක්වා දිනු කරගත්තාම හොඳ හොඳ වැඩ කරන්න පුළුවන් උඩින් යන්න වුණත් පුළුවන් ඉතින් හාමුදුරුවෝ උඩින් යන්නේ නැත්නම් මට ඕනේ කකුල් දෙක තියෙන්නේ පයින් යනවා. ඈ පින්නතුනේ මට උඩින් යන්න පුළුවන්. ඊට පස්සේ මං වා මේ කසින වටලා නැහැ මං. ඕන්න මට වැඩි නෑ. ඔය කවුරු හරි ළඟට ගිහිල්ලා ඉගෙන ගත්තා යගේ. හැබැයි පැය 10ක් විතර ඉන්න ඕනේ චතුර්ථ ධානය තුළ. පැය 10ක් විතර ඉඳලා එතනින් මේ වායෝකසනයට සමාදින්න ඕනේ. ඒවා ඉතින් කසින වලට සමාදින්න ඉගෙන ගත්තාම පුළුවන්. ඉතින් මම මේ මගේ ජීවිතේ පැය 10ක් ඔය වැඩක් නැති දේවල් වලට නිකන් මේ මේ බුදුහාමුදුරුවෝත් ඔය තරම් අවේකට සැලකුවේ නෑ නෑ උඩින් යනවා යටින් යනවා මැජික් වෙන්නනවා මගේ වටිනා කාලේ මම ඒ වාගේ දේවල් වලට යොමු කරන්නේ නෑ මම මේ පැය 10 අරගෙන ඔයගොල්ලන්ට බණ ටිකක් කියලා මේ යථාර්ථය අවබෝධ කරගන්න ශක්තියක් ලබා දෙනවා. ඉතින් උඩින් යටින් යන්න කැමති අය නම් මෙහාට එන්න එපා මේ සිත දියුණු කරගන්න කැමති අය. සිත ශක්තිමත් කරගෙන ආයුධ මුවත් තියාගෙන මාරයයි එක්කලා යුද්ධ කරලා මාර පරාජය කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මන් ළඟ තේන්න. තේරුණා නේද? ඔන්න මට කියලා දෙන්න පුළුවන්. ඔය අනේව සංඥා නා සංඥා එතනට මේ යන්න මට කියලා දෙන්න පුළුවන්. එතෙන්වත් මං ගිහින් තියෙනවා. ඔය පිටට කියලා දෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේවා දිනු කරගන්න ඕනේ. මං කියන හැටියට හතරවෙනි ධානයෙන් නගින්න ඉගෙන ගිහින් මම කියන්නක මං ටක් ගාලා අනික් හරිය කියලා දෙන්නම්. හතරවෙනි ධානය හොඳට ශක්තිමත් කරගන්න ඕනේ. තේරුණේ? අනික් අය කරන ලොකු දේවල් නෙමෙයි සුළු දේවල්. දැන් මේ නේව සංඥා නා සංඥා එතන ගියාන් පස්සේ එන්න හිතෙන්නේ නැහැ. එතනම තමයි ඉඳ හිතෙන්නේ. <laughs> ලෝකේ තියෙන ලොකුම හෝටලේ ඒක තමයි. තරු අටේ හෝටලයක්. හතරේ ගන්න නෙමෙයි. ඈ ඒවට ගියාන් පස්සේ මේ මේ කාම සැප තියනවා නේද? මේවට උඩ දාලා පයින් ගහන්න දෙනවා. මොනවද කියන්නේ? මහලුකුවට හිතාගෙන ඉන්න කාම සැප තියෙන්නේ. ඔය ධානගත වෙලා ලොකු ලොකු සැප හෝටල් වලට ගියාන් පස්සේ මේවා නිකන් අර ගිනිමත් දහනේ පත්තු කරනකොට ඉටිබන්දමක් වගේ පේන්න පටන් ගන්නවා. තේරුණේ? ආ මේකත් මතක තියාගෙන මේ ටික හොඳ උනන්දුවෙන් කරගන්න මේවට ලෞකික සැප ලබන්න උගන්වනවා නෙමෙයි. ඉතින් මේ මේ තලවලට ගිහිල්ලා මේ අත්දැකීම් ලබාගෙන ඕවෑ ටැග් ගහින්න උගන්වන්නේ මම ඕවා ඔක්කොට පයින් ගහලා යන්න උගන්වන්නම්. යථාර්ථය දැක්ක හැටි ඔක්කොටම පයින් ගහගෙන යයි මේවා මොනවද කියලා. තේරුණේ?